මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් ආයතන ධාතු වල පැවැත්ම දුකක් හැටියටම අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඒ පැවැත්ම නැවත ඒ පැවැත්මට ඉඩ නොතියා ඒ ප්‍රවෘත්තියට එහෙම නැත්නම් හටගැන්මට නැවත ඉඩක් නොතියා ඒ ප්‍රවෘත්තිය අවසන් කිරීම අපේ කායන බලාපොරොත්තුවයි මොකද පැවැත්ම දුකක් කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. ඒක වචනයෙන් ප්‍රකාශ කරලා නිකන් හිතේ නෑ. ඒකට හේතු කරුණු කාරණා විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් විවිධ දේශනා තුලින් තථාගතයන් වහන්සේ පැහැදිලි කරා. ඒක ආර්ය සත්‍යක්මයි. නිකන් සත්‍යයක් නෙමෙයි ආර්ය සත්‍යක්මයි. ඒක දුක්ඛාර්ය සත්‍යය. ඒ සත්‍ය. ඒක සත්‍ය වශයෙන්ම දුකක්. ඉතින් අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි තව දුරටත් ඒ චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. මේ පිළිබඳව අපි නැවත නැවත විභාග කරනවා. නැවත නැවත පරික්ෂා කරනවා. නැවත නැවත හොයනවා. විවිධ ආකාරයෙන් හොයනවා. විවිධ ආකාරයෙන් පරික්ෂා කරනවා. විවිධ පැති වලින් බලනවා. විවිධ ආකාරයෙන් බලනවා. ඒ බලන්නේ නුවණින්. හෙවත් මනසින්. බලලා නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. අපි පසුගිය සතිවල පැහැදිලි කරා ස්කන්ධ පහ අරගෙන ඒවැ අනිත්‍ය දුක්ඛ අනාත්ම සහ ඒ උදය හා වැය කියන උදය වැය කියන ඥානයක් ඇතිවීම නැතිවීම ඇතිව නැතිවන බව ඒක නුවණට හසු කරගත්ත අපි ධර්මදේශනා රාශියකින් පසුගිය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ. ඒ අපි දැක්කා ඒ හේතු ප්‍රත්‍යත් අපි එකම පෙන්වලා දුන්නා පැහැදිලි කරා. ඒ වගේම මේ ප්‍රවෘත්තිය පැවැත්ම තථාගතයන් වහන්සේ ඊටාත්ම නිවැරදි ආකාරයට පෙන්වලා දුන්නු පටිච්ච සමුප්පාදේ න්‍යායට අනුව ගලපලත් බැලුවා දුක්ඛාරය සත්‍යයටම දයිති තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයට දුකක පැවැත්මක්ද තියෙන්නේ කියන කාරණයක් අපි හොඳට පරීක්ෂා කළා. ඒක තුළ අපිට පැහැදිලි වුණා. හැබැයි මේ ධර්මතා කීපයක් මේ විදිහට පරීක්ෂා කරලා අපට සාතික වෙන්නේ අපේ මනසට සාතික වෙන්නේ මේ සත්‍ය ස්වභාවය. සිතට අනුගත කරගන්න නම් සිතට අනුගත වෙන්න නම් අපි තවත් පැති වලින් බලනවා. තවත් පැති වලින් විභාග කරන්න ඕනේ. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කළ 60 තැනක් හා ඊටත් වැඩියක් තියෙනවා. ద్వාර හයක් පිළිබඳව මේ පරීක්ෂණය කරන්න. අරමුණු හයක් පිළිබඳව පරීක්ෂණය කරන්න. විඥාන හයක් පිළිබඳව පරීක්ෂණය කරන්න. ස්පර්ශ හයක් පිළිබඳව පරීක්ෂා කරන්න. සංඥා හයක් පිළිබඳව පරීක්ෂා කරන්න. සංචේතන හයක් පිළිබඳව පරීක්ෂා කරන්න. තෘෂ්ණා හයක් පිළිබඳව පරීක්ෂා කරන්න. විතර්ක හයක් පිළිබඳව පරීක්ෂා කරන්න. විචාර හයක් පිළිබඳව. ස්කන්ධ පහක් ආයතන 12ක් පිළිබඳව ධාතු 18ක් පිළිබඳව පරීක්ෂා කරන්න. ඉන්ද්‍රිය 22ක් එනොත් පරීක්ෂා කරන්න. ට භව තුනක් තුන් භවය පිළිබඳව පරීක්ෂා කරන්න. තියෙන්නේ නිවැරදි ලක්ෂණ තථාගතයන් වහන්සේ පෙන්වලා දීපු නිවැරදි ලක්ෂණ ඒව තුළ තියනවාද කියලා. බව නමයක්කට බෙදලා ඒ තුලිනුත් පරීක්ෂා කරලා බලන්න. පටිච්ච සමුප්පාදයේ අංග 12ත් අරගෙන ඒවත් එකින් එක වෙන් කරලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන මේ නිවැරදි ස්වභාවයන් ඒ තුල තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ තුලින් තමයි තහවුරු වෙන්නේ. තවත් තියෙනවා. දස කසිනයන් පිළිබඳවත් පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ධාතු හයක් පිළිබඳව පඨවි ආපෝ තේජ වායෝ ආලෝක හා විඤ්ඤාණ. ආකාශ හා විඤ්ඤාණ. ධාතු හයක් පිළිබඳව පරීක්ෂා කරන්න. ඒ වගේම සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව කරුණා මුදිතා මෙත්තා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒ පිළිබඳවත් පරීක්ෂා කරන්න. ඒතර මෙන්න මේ තව ගොඩක් තියෙනවා. ඒතර මේ සෑම පැත්තකින්ම සෑම දෙයක්ම අරගෙන විභාග කරන්න, පරීක්ෂා කරන්න. එතකොට තමයි අපිට නිවැරදිවම සහතික කරගන්න පුළුවන්. ඔව් තථාගතයන් වහන්සේගේ ධර්මය ඊටාත්ම නිවැරදි, පැහැදිලි, පිරිසිදුයි. තථාගතයන් වහන්සේ ඥානය අති ශ්‍රේෂ්ඨයි, ඉහළයි. ඒතර තථාගතයන් වහන්සේ කෙරෙත් අපේ පැහැදීමක් ඇති වෙනවා. ධර්මයේ කෙරෙත් පැහැදීමක් ඇති වෙනවා. ඒ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා කෙරෙහි පැහැදීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තොනරුවන් කෙරෙහි පැහැදීමක්. ඒ පැහැදීම නිවැරදි. ඒ පැහැදීමයි වෙනස් වෙන්නේ. නොවෙනස් වෙන පැහැදීමක්. තොනරුවන් සරණ යනවා කියන්නේ ඒකයි. පෙරුවන් සරණ යනවා. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. එතකොට නිවැරදිව තෙරුවන් සරණ ගිය පුච්චලයෝ තමයි ධර්මය අවබෝධ කරපොය. ඒ තමයි නිවැරදිව තෙරුවන් සරණ ගියේ. එහෙනම් අපි අදත් තව පැත්තකින් අපි විභාග කරනවා, පරීක්ෂා කරනවා. මේකේ එමකොටද අපිට දැන් මේ වෙනකොට අවශ්‍ය කරන්නේ උදේවැය ඥානය. උදේ කියන්නේ හට ගන්න, වැය කියන්නේ නැති වෙනවා. දර්ශනය කියන්නේ දකින්නවා. ඥානය කියන්නේ නුවණ. ඒතර උද්‍යව්‍යානු දර්ශන ඥානය උද්‍යව්‍යානු දර්ශන ඥානය අපි ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගන්නේ මේ විදිහටත් විභාග කරලා පරීක්ෂා කරලා බලන. විභාග කරලා පරීක්ෂා කරලා බලලා ඇති කරගන්න. ඒකට කොහොමද ගන්න? අපි ගන්නවා ඇසයි කනයි නාසයයි දිවයි ශරීරයයි සිතයි. මොකද ඒ පිළිබඳව අපි හොඳට දන්නවා. හොඳට තේරෙනවා. අපි ඒ බලනවා අරගෙන උදයක් තියනවද වැයක් තියනවද? හටගැන්මක් තියෙනවද නැතිවීමක් තියෙනවද? ඇතිව නැති වෙනවද? ඇති වෙනව නම් හේතු මොනවද? නැති වෙනව නම් හේතු මොනවද? හොඳයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඇසේ පැවැත්මත් දුකක් හැටියට. පැවැත්ම දුකක් හැටියට. එහෙනම් අපි එහෙමත් බලනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ තාමත්ම නිවැරදි ලක්ෂණ තුනකුත් තියෙනවා. ස්වභාවයන් තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම. අපි බලනවා එහෙම එන්නේ ස්වභාවයෙන්ොත් තියෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. නුවණ මෙහෙවලා බලනවා. ඒ නුවණ මෙහෙවල බලන්නේ යෝනිසෝ මනසිකාරය. මනානුවණින්. ඒතර මනානුවණින් තමයි දැනගන්නේ, දැකගන්නේ, අවබෝධ කරගන්නේ. එහෙනම් ඇස. ඒතර අපි දන්නවා දැන් ඇස කිව්වහම දැන් මේ බණ අහලා තියෙන ධර්මය හොඳට ශ්‍රවණය කරලා තියෙන අයට ඇස කිව්වහම මොකද්ද කියන එක දන්නවා. ඇස කියන්නේ සතර මහා ධාතුන්. දැන් අපි කතා කරන්නේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපි සම්මුති වචන පාවිච්චි කරන්නේම නැහැ. අපි මේ වෙනුවට පාවිච්චි කරන්නේ පරමාර්ථ වචන, පරමාර්ථ ධර්මයන්. සම්මුතියෙන් බැහැරට යනවා. එතකොට සම්මුති වචනය ඇස ඒකේ පරමාර්ථය නිවැරදිම තේරුම තමයි අර සුද්දාස්තික කලාපය කියන එක. ඒතර සුද්දාස්තික කලාපය ඇස්ස නැමැති සුද්දාස්තික කලාපය අපි දන්නවා ඒකට ආයශ කොච්චරද කියන එකක් දැන් දන්නවා. ඒකට හේතු තර වර්තමානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකට හේතුත් අපි දන්නවා වර්තමානයේ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර කියලා දන්නවා. අපිට මේ මේ ධර්මතාවය ඉදිරියට අරගෙන අපිට විසඳ ගන්න තියෙනවා අතීත භවය හා අනාගත භවය පිළිබඳවත් අපි විසඳ ගන්න ඕනේ. අතීත භවය. අර පුබ්බන්තේ ඥානං ඕනේ. විද්‍යාවට එන්න යමෙකුට පෙර භවය පිළිබඳව නුවණ ඕනේ. අපරන්තේ ඥානං අනාගත භවය පිළිබඳව නුවණක් ඕනේ. පුබ්බන්තේ අපරන්තේ ඥානං. එතකොට පෙර භවය හා අනාගත භවය දෙකම පිළිබඳව නුවණක් ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳවත් නුවණ ඕනේ. ඒ ඥානයක්. විද්‍යාව. එහෙනම් අපි බලනවා මේ රසහෙවත් සුද්දාෂ්ටක කලාපයේට අපි දන්නවා දැන් හොඳට දැන් අහලා තියෙනවා තේරෙනවා වැටහෙනවා අවිද්‍යාව පෙරභවයේ හේතු වෙච්ච බව තෘෂ්ණාව හේතු වෙච්ච බව හා කර්මය හේතු වෙච්ච බව අපි දැන් ගන්නවා තරමක් දුරට. සමහර අය හොඳට දන්නේ. ඒතර වර්තමානයේ ආහාරයයි හේතු වෙන්නේ. ආහාරය විතරක් නෙමෙයි අනිකුත් ධර්මතා තුනත් හේතු වෙන බව හොඳට දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. අනිත් ධර්මතා තුන තමයි කම්මචිත්ත ඍතු කියන ධර්මතා තුන. නමුත් ප්‍රධාන වශයෙන් ගන්න අපි ආහාරය. මොකද අපිට මේ ශරීරයේ සියලුම කොටස් පවත්වන්න නම් නිරන්තරයෙන් ආහාර ඇතුල් කරන්න වෙනවා. ඒ ආහාරවල ඕජාව තමයි ශරීරයේ සියලුම කොටස් වලට සෑම මොහොතකම ශරණයක් ශරණයක් පාසා පැතිරෙන්නේ. ඒකට ඒ පැතිරෙන්නේ ඕජාව. රෝජාව කියන්නේ සුද්දාස්ත්‍රක කලාපය. ඒකට ඇස්සේටත් ඒ පැතිරීම තියෙන්නේ ඒ සුද්දාස්ත්‍රක කලාපයේ ආහාර නැමති ඕජාවේ. එතකොට දැන් ආහාරයටත් අපි අවශ්‍ය දන ආහාරය කියන්නේ රූපයක්. ඒකට සුද්දාස්ත කලාපයට අවශ්‍ය චිතක්ෂණ 17ක් කියලා අපි දන්නවා. නිබ්බති ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒසේට අයිති රූප කලාප හැවත් ඒස නැමති ඒ සුද්දාස්තක කලාපයට අයිති රූප කලාප කොහොමවත් ගොඩ ගැහිලා නැහැ. එකතු වෙලා නැහැ, රැස් වෙලාත් නැහැ. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒතර වර්තමානයේ ධර්මතා දෙකක්. ඒ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවට කියන්නේ නිබ්බති ලක්ෂණය. ඒ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින බව දැකීම උදයයි. අලුතෙන් අලුතෙන් හටගන්ම බවම දැකීම උදයයි. ඒක ඥානය. වැය ඥානය පිළිබඳව ඊගාවට කියනවා. එතකොට උදයට අර නිබ්බති ලක්ෂණ අලුතෙන් අලුතෙන්ම උපදින බව ඒක එක කාරණයක්. ප්‍රාර ආහාරය කමචිත්තීස්තු ආහාර ඒකයි ප්‍රධාන වශයෙන් ආහාරය. ආ දෙකයි. පෙර භවයේ අවිද්‍යාව, තණ්හාව හා කර්ම. කර්ම තුනයි. මොකද පෙර භවයේ අවිද්‍යාව ක්‍රියාත්මක වුණා. අවිද්‍යාව නැමැති නාම ධර්මය අපේ මනසේ ක්‍රියාත්මක වුණා පෙර භවයේ. තෘෂ්ණාව නැමැති නාම ධර්මයක් පෙර භවයේ අපේ මනස තුල ක්‍රියාත්මක වුණා. කර්ම නැමැති නාම ධර්මත් අපට පෙර භවයේ අපේ මනස තුල ක්‍රියාත්මක වුණා. ඒතර පෙර භවයේ නාම ධර්ම තුනක්. සිතුවිලි තුනක් විතරයි. සිතුවිලි තුනක් විතරයි. පෙර භවයේ ක්‍රියාත්මක වන. ඒතර වර්තමාන භවයේ අර ආහාරය හා අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින ස්වභාවය එහෙනම් ඒ ඇස්ස නැමැති සුද්දාස්තක කලාපේ උදයට මේ කරුණ පහ දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ. ඒ උදය පිළිබඳව ඥානයයි. හටගැන්ම පිළිබඳව ඥානයයි. අලුතෙන් අලුතෙන්ම ඉපදීම පිළිබඳව ඥානය උදේ. වැය. ඒක තව ටිකකින් කියන්න. දැන් තරා චිතක්ෂණ 17ක ආශ්‍රයක් අරගෙන එන්නේ. ඒකර චිතක්ෂණ 17ක කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලයක් කෝටියට බෙදුවත් ඊටත් වඩා අඩුයි. ඒතොර නිත්‍ය ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. නিত্য ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. ඒ ඇසේ නෙමෙයි ඒ අර සුද්දාෂ්ටක කලාපේ. අපි බලනවා මේ මේ පැවැත්ම මේ සුද්දාෂ්ටක කලාපයේ පැවැත්ම තථාගතයන් වහන්සේ දුකේ පැවැත්ම හැටියටයි දේශනා කරන්නේ. හා අපි බලනවා එහෙමත්. එහෙමත් බලනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ ඇස නැමැති මේ සුද්දාස්ත්‍රක කලාපේ පැවැත්ම දුකට ඇවැත්. ඒතර පැවැත්ම පිළිබඳව නිවැරදිව පැවැත්ම පිළිබඳව විභාග කරනවා නම් අපිට විභාග කරන්න වෙන්නේ. මග නොමග නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටිලා විභාග කරනවා නම් මේ පැවැත්ම පිළිබඳව අපිට විභාග කරන්න වෙන්නේ වර්තමානයේ පවතින සත්‍යය. එක වර්තමානයේ පවතින විඥානයක් තියෙනවා. නාම රූප දෙකක් ක්‍රියාත්මකයි. සිත ආසිත වේදි ආ ශරීරයක් ක්‍රියාත්මකයි. ආයතන හයක් ක්‍රියාත්මකයි වර්තමානයේ. නැහැ කියන්න බෑ කාටවත්. පෙන්නලා දෙන්න පුළුවන්. ඇස කන නාසය දිව ශරීරය හා සිත. ඒ ආයතන වලට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ හය නිසා විදීම් හයක් වර්තමානයේ අපි ලබනවා. ඒතර වර්තමානයේ පැවැත්ම අපිට දැන් දන්නවා හොඳට. ඒ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මෙන්න මේ ධර්මතාවයන්ගෙන් මේ වර්තමානයේ ප්‍රවෘත්තිය හෙවත් පැවැත්මක් තියෙනවා කියන. දැන් ඒතකොට ඇස හෙවත් ඒ සුද්ධාස්ත්‍රක කලාපේ අයිති වෙන්නේ රූපයට. මේ රූපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. මොකද රූපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් සිත රූපයෙන් බැහැර වුණාම ඒ කියන්නේ මරණයටපත් වුණාම ඒකට ක්‍රියාකාරී වෙන්න පුළුවන්කම තියෙනවා. බෑ. එහෙම ක්‍රියාකාරී වෙන්න බෑ. නාමය ඕනේ මේකට මේ රූප ධර්මයන්වත් මේ සුද්දාෂ්ටක කලාපය. ඒ ක්‍රියාකාරීත්වයට නාමයේ හේවත් සිතේ ප්‍රවෘත්තියක් ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන්න බෑ. ඒතොර එහෙනම් පැවැත්ම බුදුරජාණන් වහන්සේ දුකක් හැටියට දේශනා කරනවා නම් අපි බලනවා කොහොමද ඒක දුක් වෙන්නේ? අපිට දැන් ඇස අයිති රූපයටනේ. ඇසේ ක්‍රියාකාරීත්වයට නාමය ඕනේ. නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත තැන ඒ අරනවා අපි. පටන් ගත්තේ මව් කුසේදී ගර්භාෂයේදී මුල් අවස්ථාවේදී. අර විඥානය බැසගත්ත තැනදී තමයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ. ඒතර ඒක වැඩිමෙන් ආයතන 6ක් පහළ කරා. ආයතන 6ට දැන් ස්පර්ශ 6ක් අපිට පැහැදිලි හොඳටම. ඒතර ස්පර්ශ 6 නිසා අපි විඳීම් 6කුත් තියෙන බව පැහැදිලි. අපි විඳිනවා. විඳීම් 6ක් තියෙනවා. මේ හැබැයි විඳීම් කියන්නේ නාම ධර්ම. ස්පර්ශ කියන්නේ නාම ධර්ම. ආයතන වලින් පහක් සුද්දාස්තක කලාපයට අයිති එකක් නාම ධර්මයට අයිති. ඒ මන ආයතනයි. ඒතරේ ඇලීම් හයකුත් තියෙනවා. ඇලීම් හයන් නිසා තදින් ග්‍රහණය කර ගැනීමකුත් තියෙනවා. මොකද මනස යම් තැනක ඇලෙනවා නම් අපි එතන තදින් ග්‍රහණය කරගන්න. අපේ ග්‍රහණයට නතු කරගන්න. ග්‍රහණයට නතු කරගන්නවා කියන්නේ උපාදානය. තදින් ගන්න. ඒකත් නාම ධර්මයක්. සිතවිල්ලක් විතරයි. නමුත් ක්‍රියාත්මකයි. ඒතකොට නාම රූප දෙකම ක්‍රියාත්මකයි. ඒතකොට මේ ග්‍රහණයට නතු කරගත්තාම අපි කර්ම කරනවා. ඒතකොට කර්ම කරනවාම කර්ම විපාක දෙන්න ඕනේ. කර්ම කළොත් විපාකයක් දෙන්න ඕනේ. එතකොට කර්මයට විපාකයක් තියෙනවා. හැබැයි සෑම කර්මයකටම නෙමෙයි. අද විපාක නොදැන කර්මයක් තියෙනවා. පෘථග්ජන පුච්චලයට කර්ම කළොත් විපාක දෙනවා. විපාක නොදෙන්නේ ආර්ය පුච්චලයට. සෝවන්නච්ච පුච්චලයට පැරණි කර්ම, අනන්තරේ කර්ම හැර අනිකුත් කර්ම වල බව හතකට විතරක් සීමා කරලා විපාක දීමේ හැකියාවක් තියෙනවා. ක්‍රියාදී වශයෙන් විපාක නොදෙන කර්මක් තියෙනවා. නැත්තම් අනිත් කර්ම විපාක දෙනවා. ඒතර විපාක දෙන්නේ විපාක දෙන්න තැනක් ඕනේ. ඒ විපාක දෙන්න තැන තමයි භවය, තුන් භවය. කාම භව, රූප භව, අරූප භව. ඒතර මේ තුන් භවයෙන් එකකට ඕනේ දාන්න. ආ. එතකොට ಜಾති භවයක්. එතකොට සකස් වුණාද ಜಾති එතන පහල කරයි. පහල කරාට පස්සේ තියෙන්නේ ජරා මරණ. පහළ වෙච්ච තැන ඉඳලම ක්‍රියාත්මක වෙන්නේ දිරීම. දිරීම කියන්නේ ජරාව. ව්‍යාධි. ජරා ව්‍යාධි. ව්‍යාධි කිව්වේ ලෙඩ රෝගවලට, අසනීපවලට. හරිම බයයි. හරිම අකමැති. නිරන්තරයෙන් බැහැර කරන්න මාදන පිළිකුල්ම කරනවා. නමුත් එනවා. මරණය. අකමැති. හැබැයි එනවා. ශෝක අකමැති හැබැයි එනවා. කනගාටු ඒවත් එපා. හැබැයි එනවා. දුක්ඛ දෝමනස්සය අපි අකමැති. හැබැයි ඒත් එනවා. ප්‍රියන්ගෙන් වෙන්නේ අපි අකමැති. ප්‍රිය පුච්චරයන්ගෙන් වෙන්නේ අපි අකමැති. හැබැයි එනවා. අප්‍රිය නැ එක්කේ අපි කැමති නැහැ. නමුත් වෙනවා. මෙන්න මේ ආකාරයට මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ අර පැවැත්ම තුළ. කර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හරි අපි අකමැති දුකටනේ. ජරාවට අකමැති, ලෙඩ රෝගවලට අකමැති, මරණයට අකමැති, ශෝකයට අකමැති, කනගාටුවට දුක් දෝමනස්යන්ට අකමැති. ඒවා දුක් නිසා. නමුත් මේ පැවැත්ම තුළ ඒවා ලැබෙනවානේ. අන්න ඒකවල පැවැත්ම තුළ ලැබෙනවා කියලා දැක්කේ දුක්. ඒතොර ඒක සත්‍යයක් කියලා Tamanට සාහිතයි ගැටලුවක් නැහැ. ඒක සත්‍යයක්. ඒක අවබෝධ කරගත්තේ, ඒක තේරුම් ගත්තේ, වටහාගත්තේ පැවැත්ම පිළිබඳව විභාග කරලා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ලක්ෂණේ. ඒක අනිත්‍ය ලක්ෂණේ තියෙනවා. දැන් කොහමද අනිත්‍ය ලක්ෂණේ? අර වේදනාවට පවතින්න පුළුවන් එක චිත්තක්ෂණයයි. වේදනාවට නොවෙනස්ව පවතින්න පුළුවන් නම් නිට්ටයයි. බෑ චිත්තක්ෂණයයි පවතින්නේ. සිත හා සිතුවිලි වලට ආශ්‍රිත චිත්තක්ෂණයයි. ඒ චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනව නම් අනිත්‍යයි. දැන් පැවැත්ම හේවත් ප්‍රවෘත්තියත් එක්ක ගලපුවේ අපි සම්බන්ධ කළේ. වර්තමානයේ ප්‍රවෘත්ති අපිට පේනවා හොඳටම විඥානයක් තියෙනවා මේ නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙනවා ආයතන හයේ ක්‍රියාවක් තියෙනවා නිරන්තරයෙන්ම මේ ආයතන හයම ක්‍රියාකාරී එතකොට ඒ ආයතන හයට නිරන්තරයෙන්ම ස්පර්ශ හයක් සිද්ධ වෙනවා ස්පර්ශ හයක් නිසා අපි විඳිනවා එතකොට මෙන්න මේ ආදි වශයෙන් අපිට මේ ශරණයක් ශරණයක් පාස ඇතිව නැති වෙනවා ස්වභාවයෙන් නිත්‍යව නෙමෙයි. අර රූප චිත්තක්ෂණ 17ක් හා නාම ධර්මයන් එක චිත්තක්ෂණයක්. ඒතකොට එතන නිත්‍ය ස්වභාවයක් නෙමෙයි අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒතර අපි අර තථාගතයන් වහන්සේ දේශනා කළා කියන අර පිළිවෙල. එහෙම නැත්නම් පැවැත්ම පිළිබඳව විභාග කළ බැලුවා. ඔවුනි දුක්ඛ සත්‍යයට නෑ කියන්නේ. ඒක නොවෙනස් වෙන සත්‍යයක් නේ. විඳුනොත් ඇලෙනවා ඇලුනොත් ග්‍රහණය කරගන්නවා ග්‍රහණය කරගත්තොත් කර්ම කරනවා කර්ම කළොත් උප්පත්ති භවයක් හම් වෙනවා උප්පත්ති භවයක් හම්බුනොත් එතන පහල කරයි පහල කරපු ගමන් හම් වෙන්නේ ජරා ව්‍යාධි මරණ ශෝක කනගාටු හැඩි. ආ මේ තියෙන දුකක පැවැත්මක්. ඒක සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. ඒ කාර්ය සත්‍යයක්. ඒතර අපි දුක්ඛාරය සත්‍යයත් එතනින් තහවුරු කරගත්තා. සිතට අනුගත කරගත්තා. වෙනස් කරන්න බෑ. පැවැත්ම ගෙනිච්චොත් දුකක පැවැත්මක් තමයි ගෙනියන්න තියෙන්නේ. එහෙනම් ඇසහෙවත් ඒ සුද්දාස්ත්‍රක කලාපයේ පැවැත්මක් ගෙනිච්චොත් අපිට ගෙනියන්න තියෙන්නේ සැපයක පැවැත්මක් නෙමෙයි. අපිට අරගෙන යන්න තියෙන්නේ දුකක පැවැත්මක්. හැබැයි දැන් අපි මේ විභාග කරපු ආකාරයට. එතකොට අපි එතනින් දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එකත් තේරුම් ගත්තා. ඒ පැවැත්ම නිවැරදිව පරීක්ෂා කරලා නොමග යන්නේ නැතුව මග නිවැරදිව දැකලා පැහැදිලිව ඒ ක්‍රියාත්මක වෙන ස්වභාවය පිළිවෙල දැකලා දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා තේරුම් ගන්නවා. ඒතොර අර උදේට කරුණු පහක් අපි මනසට අනුගත කරගත්ත දැක්කා. හට ගන්න කරුණු පහයි. අතීත භවෙන් තුනයි. අතීත අවිද්‍යා, තණ්හා, කර්ම. වර්තමාන භවයේ කරුණු දෙකයි ඒ ආහාරය සහ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින බව. ඒතර උදේ කියන ඥාණය එනවා එතන. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින. හොඳයි මේ ධර්මතාවය නයින් කළොත් අපි ඒකත් පරීක්ෂා කරලා බලමු. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ ඒ ධර්මතාවයන් හදන හේතු අයින් කළොත් නවතින්නේ දුකක පැවැත්මක් නවතින්නේ. හැබැයි ලැබෙන සැපක් නෙමෙයි කියන්නේ නිබ්බාන පරම සුඛං වර නිර්වාණය පරම සුවයයි කිව්වේ අර නොවිදීමේ සැපය. මේක තව උදාහරණකින් අපි ගත්තොත් අපි දන්නවා අපි දවස පුරාම ඇස වේසනවා. කය වේසනවා. එතකොට මනස වේසනවා. කන වේසනවා. නාසය වේසනවා. දිව වේසනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මතාවයන් අපි නිදාගන්න කාලය හැර අනිත් සෑම අවස්ථාවකම මේ ඉන්ද්‍රියන් 6 වෙහස වෙහසම මොකද ක්‍රියාකාරී දැන් ඒ තුළ අපිට දැනෙනවා ලොකු වෙහසක් මනසටත් ලොකු වෙහසක් දැනෙනවා කයට දැනෙන වෙහස මනසට දැනෙනවා මානසිකව වෙහෙසයි. කයත් හරි අවිවේකී බව නිසා කයත් වෙහෙසයි. අපි නිින්දට යනවා. හැබැයි නිින්දට ගිහිල්ලා විනාඩි 5ක් යන්නත් ඉස්සෙල්ලා හොඳට නිින්ද ගියා. දැන් මොකද අර තෙහෙට්ටුව නිසා. වෙහෙස බව නිසා. වෙහෙස බව අධික. තෙහෙට්ටුව අධික. මනසෙත් කයත්. ඉතින් විනාඩි 5ක් යන්න කලින් අපිට නිින්ද ගියා. අපි කියමු රෑ 10ට අපිට නිින්ද ගිය කියලා. ඇහැරුණේ පාන්දර 6ට. පැය 8ක්. දැන් සිහිනයක්වත් දැක්කේ නැහැ. සිහිනයක්වත් දැක්කේ නැතු ඒ ගත වෙච්ච පැය 8 අපට දැනෙන්නේ විනාඩි 10ක්වත් ගියාද කියලා. ඒ හරීම සුවදායකයි. ඒතර ඒ අය කයට අවදි වෙලා කියයි මට නම් හොඳ සුව නිින්දක් ලැබුණා කියලා. ඒතර සුව නිින්දක් ලැබුවේ අර ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙච්ච තැනද ඉන්ද්‍රියන් ක්‍රියාත්මක නොවෙච්ච තැනද? ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස. ඒවා ක්‍රියාත්මක නොවෙච්ච තැනද සුවයක් දැනුනේ? දවස පුරාම ඒවා ක්‍රියාත්මක වීම තුළ වින්දි අපහසුතාවයක්. දැඩි වෙහසක්. අර පැය 8ක් විනාඩි 10ක්වත් ගියා වගේ තුන්නේ තද නිින්ද හිටිය සිහිනයක් අත්දැක්කේ නැහැ. එතකොට නැගිටින්නේ සුවදායක නිින්දක්. එතකොට මේ සුවය නවිදීමේ සුවයක්. වින්දේ නැහැ. ඒතර වින්දේ වින්දේ නැති සුවය නේද හොඳම සුවය. අර උදේට හැන්ද වෙනකන් ඇස ක්‍රියාකාරී කරලා කන ක්‍රියාකාරී කරලා නාසය දිව ක්‍රියාකාරී කරලා ශරීරය ක්‍රියාකාරී කරලා මනස ක්‍රියාකාරී කරලා වෙහෙසටපත් වෙලා මේ ඉන්ද්‍රිය ධර්මයන් අධික වෙහෙසටපත් වෙලා. ඒතරේ ක්‍රියාකාරීත්වය තුළ මේ දැඩි තෙහෙට්ටුවක් නෑ. දැඩි අපහසු භාවයක්. තාලකේ 아무ත අපි ආස්වාදයක් වෙන්නද කියලා. ඒ ආස්වාදයක් වෙන්න නම් දැන් අර තෙහෙට්ටුව අර අපහසු භාවය දැන් අර පැයට ගත වුණා විනාඩි 10ක් ගියාද කියලා තේරෙනවා. හොඳ සුවදායකයි. අර ශරීරයට ලොකු පහසුවක්, මනසටත් ලොකු පහසුවක්. එහෙනම් විඳින තැන නෙමෙයි සුවය තියෙන්නේ නොවිඳින තැන. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ වේදිත සුඛය නෙමෙයි අවේදිත සුඛයයි සැප හැටියට. එහෙනම් අපි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් අපි නිරන්තරයෙන්ම වෙහෙසටපත් වෙනවා. ඒ ඒ පැවැත්ම දුකයි. එහෙනම් ඇසේ ප්‍රවෘත්තිය. ඒ කියන්නේ සුද්දාස්තක කලාපේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්තිය. ඒක අපි දැක්කා දැන් ප්‍රවෘත්තිය දුකක්. තර ක්‍රියාකාරය වුණත් ඒක ගිහිලා පවත්න්නේ දුකට. ඡාති චරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඒක අපි තහවුරු කරගන්නවා. එහෙනම් උදේට කරුණු පහයි. උදේ කියන්නේ හටගැන්මට. හටගැන්මට කියන උදේ කියලා. તો අලුතෙන් අලුතෙන්මයි හටගන්නේ. ඒක නිබ්බත්ති ලක්ෂණය. හා අර ආහාරය පෙර භවයේ අවිද්‍යා තණ්හා කර්ම. හොඳයි අතීත භවයේත් එහෙමනම් වර්තමාන භවයේ හා අනාගත භවය සම්බන්ධ කරපුවා කොහොමද වෙන්නේ? අනාගත භවය හා වර්තමාන භවය හා අනාගත භවය ඒකට වර්තමාන භවයේ අපි අවිද්‍යාව කියන්නේ. එහෙනම් උදේ නැති කරන්න නම් ඒ කියන්නේ හටගැන්ම නැති කරන්න නම් ආහාර නැතිවීමෙන් ඇසේ ප්‍රවෘත්ති නවතිවි. අවිද්‍යාව නැතිවීමෙන් අවිද්‍යාව අවසන් කිරීමෙන් ඇස නැමැති සුද්ධාස්ත කලාපයේ ප්‍රවෘත්ති නවතිවි. තෘෂ්ණාව අවසන් කිරීමෙන් තෘෂ්ණාව නැති කිරීමෙන් තණ්හා නිරෝධයෙන් සුද්දාස්ත්‍යක් කලාපය ඇස නැමැති සුද්දාස්ත්‍යක් කලාපයේ Nirodhe වේ. කර්ම සකස් නොකිරීමෙන් ඇස නැමැති සුද්දාස්ත්‍යක කලාපයේ Nirodhayak වේ. ඒ කියන්නේ හටගන්නේ නැහැ කියන්නේ. ඒතර හටගන්නව නම් පැවැත්මක් නම් තියෙන්නේ එතන දුකේ පැවැත්මක් කියන එක අපි අර පටිච්ච සමුප්පාද න්‍යායට සම්බන්ධ කරලා තේරුම් ගත්තා. ඒතර තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. අර පිළිවෙලෙන් සිදුවීම අනුවයි ඒක සිද්ධ වෙන්නේ. කොහමද? වේදනාව තණ්හාවට ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන උපකාරය. තෘෂ්ණාව ඇලීම තෘෂ්ණාව කියන්නේ ඇලීම ඇලීම ග්‍රහණයට උපකාරයි. උපාදානයට. උපාදානයේ කර්මයට උපකාරයි. කර්මය භවයට උපකාරයි, භවය ජාතියට උපකාරයි. ජාතිය දුකට උපකාරයි. දුකට ප්‍රත්‍යය. දුකට ප්‍රත්‍යය ජාතියයි. එහෙනම් අපි තේරුම් ගත්තා අවබෝධ කරගත්තා. ඒතර අයින් කෙරුවොත් නිරෝධයි. අර ආහාර නැතිවීම, අවිද්‍යාව නැතිවීම, තණ්හාව නැතිවීම අවසන් කිරීම. කර්ම අවසන් කිරීම නිරෝධයක් තියෙනවා. එතකොට මේ නිරෝධය දුක්ඛ නිරෝධයයි. ඒක පැවැත්ම. පැවැත්ම දුකයිනේ. එතකොට නිරෝධය තියෙන්නේ එහෙනම් දුක්ඛ නිරෝධයක්. දුකක නිරෝධයක් තියෙනවා. දැන් අර ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා හටගත්තා. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම ඉපදෙනවා. ඒ නිබ්බති ලක්ෂණය. දැන් වැය. වැය කියන්නේ හටගන්න ක්ෂණයෙන් වැය. හටගන්න ක්ෂණයෙන් වැය. වැයට කරුණු පහයි. ඇයි වැය වෙන්නේ? විපරිණාම නිසා. ක්ෂණයකින් අතුරුදහන් වෙන්නේ හටගත්ත තැනම විනාශයක් වෙන්නන්නේ විපරිණාමයක් නිසා. එහෙනම් විපරිණාමය ලක්ෂණයක්. එසේ ප්‍රවෘත්ති ඒවා සුද්දාෂ්ට කලාපයේ ප්‍රවෘත්තියට ආහාරය උදව් කරන ධර්මතාවයක්. විපරිණාමය ඒ උදව් කරන ධර්මතාවයක්. අතීතය අවිද්‍යාවත් සංහාවත් කර්මත් උදව් කරන ධර්මතාවයක් වැට. ඒකට ඇස හෙවත් ඒ සුද්දාස්තක කලාපයේ තියෙන්නේ හටගැන්මක් සහ විනාශයක්. උදය හා වැය. ඒ දක්නා නුවණ උදය ඥානයි. උදේ හටගැන්ම සහ නැතිවීම පිළිබඳව ඥානය උද්‍යව්‍ය ඥානය. හැබැයි උද්‍යව්‍ය ඥානය විතරක් නෙමෙයිවත් මෙතන ඇති කරගත්තේ. ප්‍රත්‍යයට අනුරූප ඵලක් දැක්කා. හේතුඵල න්‍යාය ඒකක් දැක්කා. ඒකත් විශේෂ ඥානයක්. ඒ වගේම ප්‍රවෘත්තියක් දැක්කා. පැවැත්ම. පැවැත්ම දුකයි කියන ස්වභාවයක් දැක්කා. ඒ කොහොමද? අර එකින් එකට සම්බන්ධ කරලා ගලපලා බැලුවා. ගලපලා බලපුවාම පටිච්ච සමුප්පාද න්‍යායට අනුව දුකක ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක සත්‍යයක් කියලා පිළිගත්තා. එතකොට කෘත්‍ය ඒ විභාගය කරගෙන කරගෙන ගියා. එකඟ වූ සිතින්, තන්පත් වූ සිතින්. ඒ සමාධියයි. අවබෝධය ප්‍රඥාවයි. කෘත්‍ය කරගෙන ගියා. සත්‍යයක් කියලා අවබෝධ වුණා. දුක කියන එක සත්‍යයක්. දුකක පැවැත්මක් කියන එක සත්‍යයක්. ආයි කරන්න දෙයක් නෑ. එතන කරලා ඉවරයි කෘත. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත ඥාන. දුක්ඛාරය සත්‍ය පිළිබඳව කරුණු තුනයි. සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘත. මේ ඉස්සෙල්ලා කරගෙන යනවා. කරගෙන ගියා දැන් මේ පරීක්ෂණය. ඒකට කියන්නේ විදර්ශනා ඥානය. පරීක්ෂණය කරන්නේ විදර්ශනා නුවණින්. ඒතර විදර්ශනා නුවණින් පරීක්ෂණ කරගෙන ගියා. ඒ කරගෙන යන අවස්ථාව කෘත්‍යයි. කෘත්‍ය කියන්නේ ක්‍රියාව. කරගෙන යන. සත්‍යයි. ඒ සත්‍ය ඥානයයි. කෘත කරලා ඉවරයි. හරි අවබෝධ කරලා ඉවරයි. පැහැදිලි පිරිසිදුයි. ආයි මට ගැටලුවක් නැහැ. එහෙනම් වැයට කරුණු පහයි. උදේට කරුණු පහයි. මේ කරුණු 10න් බලන්න. මේ කරුණු 10 අරගෙන උදේට කරුණු 5ක් සම්බන්ධ කරලා බලන්න. රැයට කරුණු 5ක් සම්බන්ධ කරලා බලන්න. තියෙන ලක්ෂණ තුන දකින්න. අනිත්‍ය ලක්ෂණය, අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ලක්ෂණය, දුක්ඛ ස්වභාවය. අනාත්ම ලක්ෂණය, අනාත්ම ස්වභාවය. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නම් දුක අයින් කරන්න පුළුවන් මොහොතේ. එම අයින් කරන්න බෑ. පැවැත්මට ඉඩ දුන්නා නම් එතන තියෙන්නේ දුකක පැවැත්මක්. එතන තියෙන දුකක පැවැත්මක්. අන්න අවබෝධ කරගත්තා. පැහැදිලි, නිරව. එන ඥානෙ, උද්‍යව්‍ය ඥානෙ. ඇතිව නැති වෙන බව දැක්කා. ඒතර පැවැත්වීමෙන් ඇති කවර ප්‍රයෝජනයක්ද? ඇතිව නැති වෙනවනේ. ඇතිව නැසෙන්නේ නැති වෙනවා. එහෙනම් පැවැත්ම පිළිබඳව නිරෝධයයි හොයන්නේ. පැවැත්ම නෙමෙයි හොයන්නේ නැවැත්මයි හොයන්නේ. ඒ අවබෝධය තුළ. නැවැත්ම නිවනයි. පැවැත්ම දුකයි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. ඒතර මේ පැවැත්ම මේ වර්තමාන භවයේ විතරක් නෙමෙයි. අනාගත භවයේ අනාගත භවයේත් ඒ විදිහම තමයි. ওই ධර්මතා 10 ඔය එක ධර්මයක් කෙරේ පවතිනවා. ඒ කියන්නේ උදේ වේ කරමු උදේට කරුණු පහක් අනාගතයේත් ඒ විදිහම තමයි. ඒතර අනාගතයට මේ අස නැමැති මේ සුද්දාස්ත්‍ර කලාපය අරගෙන ගියත් අරන් යන්න වෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. හා ඒ ඇසේ ක්‍රියාකාරීත්වයට නිබ්බති ලක්ෂණ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා ආහාරය ප්‍රත්‍ය වේවි. ඒතර ආහාරය කියන්නේ සත්‍යෙක් නෙමෙයි. ඒතර අවිද්‍යාව කියන්නේ සත්‍යයක් නෙමෙයි. තණ්හාව කියන්නේ සත්‍යයක් නෙමෙයි. සිතවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සත්‍යයක් නෙමෙයි. සිතවිල්ලක් විතරයි. මේ සෑම දෙයක්ම පරීක්ෂා කරනකොට මම පරීක්ෂා කරනවා කියන සිතෙන් බැහැරව යන්න ඕනේ. මොකද පරීක්ෂා කරන්නේ මම නෙමෙයි. සිතුවිලි විසින් සිතුවිලි පරීක්ෂා කරනවා සිතුවිලි විසින් රූප ධර්මයන් හේවත් සුද්දාස්ත්‍රක කලාප පරීක්ෂා කරනවා මම පරීක්ෂා කරනවා ආ මට දැන් හොඳට උදයත් පේනවා වැයක් පේනවා. ආ උදයට හේතු ටිකක් මම දකිනවා. උදේ ප්‍රවෘත්තියත් මම දකිනවා. කියන්නේ හටගන්නේ ප්‍රවෘත්ති පැවැත්මත් මම දකිනවා. මේ හට ගැනීමෙන් සිදුවෙන මේ ප්‍රවෘත්තියත් මම දකිනවා. මම දකිනවා කියලා ගත්ත ගමන් දිටි. මම දකින්නේ නැහැ දකින කෙනෙක් නැහැ. අර සිතුවිලි විසින් සිතුවිලිම මෙනෙහි කරනවා. සිතුවිලි විසින් සිතුවිලි පරික්ෂා කරනවා. සිතුවිලි විසින් සතර මහා ධාතේව සුද්ධාස්තක කලාප පරීක්ෂා කරනවා. සුද්දස්ස කලක් පරික්ෂා කරන්නේ සිතුවිලි විසින්. පුච්චරයක් නෙමෙයි. ඒ සුද්දාස්ත කලාප කියන්නේ පුච්චරයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. සිතා සිතුවිලි කියන්නේ පුච්චරයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. හැබැයි මෙනෙහි කිරීමක් තියෙනවා. විභාග කිරීමක් පරීක්ෂා කිරීමක් තියෙනවා. දැන් සංස්කාරයන් සංස්කාරයන් පිරිසිදිනවා. පිරිසිදලා බලනවා. පරීක්ෂා කරලා බලනවා. කවුද? සංස්කාරයන් සංස්කාරයන් විසින් පරීක්ෂා කරන්නේ. මට පරික්ෂා කරන්න බෑ. යමෙක් හිතනවා නම් ආ මට දැන් හොඳට මට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනා පරීක්ෂණය බොහොම ඉහළයි කියලා යමෙක් හිතනවා නම් මාන්නය. එයාගේ මාන්නය එක්ක පැටලිච්ච මනසක්. ඒක ක්ලේශය. මාන්නයත් එක්ක පැටලිච්ච සිත. ඒවට ඇලුම් කරනවා. ආ විදර්ශනා මට දැන් හරි මට විදර්ශනාව මේ ආම්දුරෝ කියලා දීපු විදර්ශනා මට දැන් හොඳට පේනවා මට දැන් පැහැදිලි මන්ට දැන් ගැටලුවක් නැහැ. විදර්ශනාවට ඇලුම් කරනවා. සන්නාව. මෙන්න මේ ධර්මතාවයන් මනසින් බැහැර කරගෙන යන්න ඕන ධර්මතාවයන් මේ ධර්මතාවයන් එක්ක මනස ඉදිරියට අරගෙන ගියොත් කවදාවත් අරිහත්ත්වයට යන්න බෑ. ඒ රාතන් වහන්සේට සන්නාවක් නැහැ. රාතන් වහන්සේට මානියකුත් නැහැ. රාතන් වහන්සේට ditthියකුත් නැහැ. ඒවා තියෙන ප්‍රත්‍යක්ෂණ කුච්චලයන්ට. එහෙනම් අපි කොච්චර විභාග කළත් කොච්චර පරීක්ෂා කළත් කොච්චර බෙදලා වෙන් කෙරුවත් අපිට වැඩක් නෑ අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ තණ්හා මාන දික්කිට එක්ක. මේ ධර්මතාව තුන දුර්වල වෙනවා නම් ඒකත් තමයි මනසින්ම තමයි දකින්න ඕනේ. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. සිත පිළියෙල වෙන ස්වභාවයක්. තණ්හා. මානය කියන්නේ සිත සකස් කරන ස්වභාවයක්. සිතේ සකස් වෙන ස්වභාවයක්. දිට්ඨිය කියන්නේ සිතේ සකස් වෙන ස්වභාවයක්. තණ්හාමාන දිට්ඨි. එහෙනම් සිතවිලි වල ස්වභාවයයි කියන්නේ. ඒතකොට සිතවිලි එහෙනම් සිතවිලි විසින් සිතවිලි මෙනෙහි කරනවා. හැර මෙනෙහි කරන පුච්චලයක් නෑ, සත්‍යයක් නෑ, ජීවයක් නෑ, මම කියලා කෙනෙක් නෑ. මම දාගෙන ඔක ඇතුළට විභාග කරන්න යන්න එපා. ධර්මයේ වැටෙන්නේ. එතකොට යන්නේ නොමග. මගට වැටෙන්නේ. නිවැරදිව මගට වැටෙනවා නම් මමත්වයෙන් තොරව. නාම රූප ධර්මයන්. නාම ධර්මයන් රූප ධර්මයන් මෙනෙහි කරයි. නාම ධර්මයන් නාම ධර්මයන් මෙනෙහි කරයි. අන්න ඒ විදිහට බලන්න පරීක්ෂා කරන්න. ඒතර උදේ අටගැන්මට කරුණු පහක් මනසෙන් දකින්න. වැයට කරුණු පහක් දකින්න. වැයට කරුණු පහ මොනවද? විපරිණාම ලක්ෂණය හා ආහාරය. ඇස හේවත්වයේ සුද්ධාස්ත්‍ය කලාපයේ ප්‍රවෘත්තියට ආහාරය වන. පෙර භවයේ අවිද්‍යාව තණ්හා උපාදාන. අනාගත භවයට යන්නේත් ඒ විද්‍යටම තමයි කියන එක දකින්න ඕනේ. මොකද එතකොට අපිට අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න අපරන්තේ ඥාන ඕනේ. දැන් අනාගත භවයේ පිළිබඳව නුවණ ඕනේ. අතීත භවයේ පිළිබඳව නුවණ. අතීත අනාගත දෙකම පිළිබඳව නුවණ ඕනේ. විද්‍යාවට යන්න. එනස විද්‍යාවට යන්න බෑ. අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාවක් තියෙනවා. එහෙනම් කනත් ගන්නවා අපි. මේක ධර්මතාවයක් දෙකක් තුනක් පහක් දහයක් මෙනෙහි කළා මේක අවබෝධ කරගන්න බෑ සිතට ස්ථාවර වෙන්නේ. සිතට පොඩ්ඩක් වැටහි. නමුත් අපි ආයේ නැවත අර සිතේ පැවැත්ම වෙනද වගේ පැවැත්මට වැඩි කාලයකට ඉඩසලසලා දුන්නොත් නැවත එන්නේ විද්‍යාවට ආව මොහොතකට හැබැයි ආය අවිද්‍යාව පළපදියන්නේ. වැරදි ආකාරයට තමයි පෙන්වන්නේ. මම තුල ඉඳගෙන ග්‍රහණය කරගන්න. මමත්වයෙන් ග්‍රහණය කරගන්න. උච්චලයක් වශයෙන් දාගෙන. නෑ. අර පරීක්ෂණය තුළින් තහවුරු කරගත්ත පුච්චලේ නෑ කියලා. ඒකට සිතවිලි සිතවිලි මෙනෙහි කරපු බව දැක්කා. සිතවිලි වෙස්යෙන් සුද්දාස්ත්‍ර කලාපයන් විභාග කරපු බව දැක්කා. හැබැයි ඒකට පුංචි කාලය ඉඩ දුන්නේ ඒක හොඳට පුරුදු කළේ නැහැ වැඩුවේ නැහැ දැන් ශරණයෙන් සිත අර පුරුදු වෙච්ච තැනට එනවා නැවත අර පුරුද්දට අවශ්‍යිත එතකොට මමත් ආයි මම ආයි මගේ ආයි මට ආයි ආ දැන් එතකොට මොකද කරන්නේ බෑ අපි දැන් ගන්න තවත් එකක් විභාගයට තවත් එකක් ගන්න පරීක්ෂණයට උදේවැය ඥානෙ ඇතිවීම නැතිවීම තර කන කියන්නේ අර සුද්දාෂ්ටක කලාපේට. ශක්තියන් හතරේ ක්‍රියාව. ඒකයි කියන්නේ මොකද හොඳට දන්න නිසා දැන්. දැන් මේ ධර්මතාවයට මේ ධර්මතාවයේ තියෙන චිතක්ෂණ 18ක ආයශයක් කියන එක දන්න. චිතක්ෂණ 18ක ආයශයයි එතකොට ඇති වෙනවා. ඇති වෙන්න කරුණු පහක් ඕනේ. අලුතෙන්ම ඇති වෙනවට කිව්වා නිබ්බති ලක්ෂණය. ඒතර අලුතෙන්ම ඇති කරන්න හේතුව වර්තමානයේ අර ආහාරය හා කම්මචිත්ත යුක්ත කියන ධර්මතාවයනොත් ප්‍රත්‍යය ආහාරය ප්‍රධානයි. ඒ අර ඕච්චාව ශරීරයේ සෑම කොටසකටම ගලාගෙන යන්න ඕනේ සෑම මොහොතකම එතකොට තමයි පවතින්නේ. නැත්තම් පැවැත්මක් නැහැ. එහෙනම් ආහාරය ප්‍රධානයි. ඒතර අතීත භවෙන් ගත්තොත් අවිද්‍යාව උපකාරයි. තණ්හාව උපකාරයි. කර්ම උපකාරයි. ඒතර වර්තමානයේ නිබ්බති ලක්ෂණය හා ආහාරය දෙකයි. උදේට පහක් දකින්න. උදේ කියන්නේ හටගන්න. ඒතර හටගන්නේ ශනේකින්. රාශිය දන්නවද? දැන් තේරෙන ආශ්‍ය. චිත්තක්ෂණ 17ක පැවැත්මයි. ඇති වෙනවා. ඒතර ශනේන් ඇති වෙන්න අර කරුණු පහ ඕනේ. උදේ. ඒතර අපි බලනවා එක්කේ ඒතකොට චිත්තක්ෂණ 17ක් නම් ඒක අනිත්‍යයි. අපි බලන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකයි කියන්නේ. පැවැත්ම දුකක් හැටියට දේශනා කළේ. පැවැත්ම දුකයිද කියන එක පරීක්ෂා කරනවා. කොහොමද පැවැත්ම දුක වෙන්නේ? ඔව් කණයි රූපයට. කනට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. කණේවත් සුද්දාස්ත්‍ර කලාපයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඊට සිතකුත් ඕනේ ක්‍රියාත්මක වෙන්න. සිතේ ප්‍රවෘත්තියක් ඕනේ ක්‍රියාත්මක වෙන්න. තව නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙක ක්‍රියාව ආරම්භ වුණේ මුලදී. ඒ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. ඒතර ක්‍රියාව පටන් ගත්තා වැඩිමේ කාලයත් එක්ක ආයතන හය පහල කරා. ආයත් හැබැයි ඒ නාම රූප දෙක පහල වෙනකොටම ආයතන පහල වෙලා තියෙන්නේ. නමුත් පෙන්වන්න බෑ. පෙන්눔 කරන්න බෑ. ඒ වැඩිමේදී තමයි ඒවා වෙන් වෙන් වශයෙන් පේන්නේ, දැర్శණය වෙන්නේ. නාම රූපච්ඡ සලායතන. හ්ම්. ඒ දැන් අපි දන්නවා ආයතන හයක් තියෙනවා. මේ ස්පර්ශ හයක් ආයතන හයට වෙන කිසි දෙයක් සම්බන්ධ වෙන්න ස්පර්ශ හයක් තියෙනවා. ස්පර්ශ හයක් නිසා විඳිනවා. විඳීම් හයක්. අර කණෙන් විඳිනවා අපි දන්නවා. කන මූලික කරගෙන විඳිනවා. ඒ තුළ ඇලෙනවා. තණ්හා. ඒ තුළ ග්‍රහණයට නතු කරගන්න. තදින් අල්ල ගන්න. පෙර කරලා ගන්නවා මනසින්. ග්‍රහණයට නතු කරගන්න උපාදාන. උපාදාන නිසා නැවත කර්ම කරනවා. කර්ම කරනවාද? කර්ම වලට විපාක දෙන්න ඕනේ. කර්ම කෙරුවොත් විපාකයක් දෙන්න ඕනේ. කර්ම නොකෙරුවොත් විපාක ඕනේ නැහැ. ඒතර කර්ම කෙරුවොත් විපාක දෙන්න ඕනේ, විපාක දෙන්න තැනක් ඕනේ. එහෙනම් තැන් තියෙනවා විශ්සේ. ඒ තමයි කාම <clears throat> රූප අරූප. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ආ පහල කරයි ඡාති. ඒ තුන් භවයක භවයක පහල කරයි ඡාති. ඡාති කියන්නේ පහල කෙරේ. දැන් එතන ඉඳලා පටන් ගන්නේ අදිරේම අකමැති. වැඩක් නෑ අකමැති වෙලා. ව්‍යාධි කැමැතිම නෑ. වැඩක් නෑ අකමැති වෙලා ලැබෙනවා. මරණය ලැබෙනවා. අකමැති වෙලා වැඩන්නේ. මේ වශයෙන්ම ලැබෙනවා. ශෝක කනගාටු හැඬීම් වැළපී දැන් බලන්නකෝ. දැන් පැවැත්ම කොහමද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. පැවැත්මයි දුක. එහෙනම් අපි ඒ බව අර කණහෙවත් ඒ සුද්දාස්ත කලාපය තුළනොත් අපි තහවුරු කරගත්තා. සහතික කරගත්තා. අපවැත්ම දුක. එහෙනම් අපි බලනවා දැන් අර අලුතෙන් අලුතෙන් හටගන්න ස්වභාවයකට ප්‍රත්‍ය වෙන්නේ ආහාරය හා විද්‍යා තණ්හා කර්ම. හදයි මේ අවිද්‍යාවත් තණ්හාවත් කර්මත් ආහාරයත් අයින් කරොත් මේ කන නැමැති සුද්දාස්ත්‍ර කලාපයට ප්‍රවෘත්තියක් තියෙයිද? පැවැත්මක් තියෙයිද? දැන් පැවැත්ම දුකක් හැටියට තේරුණානේ. එහෙනම් ඒ ධර්මතා හතර අයින් කරොත් ආහාර නිරෝධයෙන් දුක්ඛ නිරෝධය. ඒ කියන්නේ අර කණේව සුද්දාෂ්ට කලාපේ නිරෝධය ආහාර නිරෝධය. ඒකයි දුක්ඛ නිරෝධය කිව්වේ. ඒතර අවිද්‍යා නිරෝධය ඒ සුත් කණ නැමැති සුද්දාෂ්ට කලාපේ නිරෝධය. තණ්හා නිරෝධය කණ නැමැති සුද්දාෂ්ට කලාපේ නිරෝධය. කර්ම නිරෝධය කර්ම නිරෝධ කියන්නේ නැවත හට නොගන්න තැන. තණ්හා නිරෝධය කියන්නේ තණ්හාව නැවත හට නොගන්න තැන. අවිද්‍යා නිරෝධය කියන්නේ අවිද්‍යාව නැවත හට නොගන්න තැන. දැන් නිරෝධය තුල ප්‍රවෘත්ති නිරෝධය. පැවැත්ම නිරෝධය. ඒතර පැවැත්ම දුකක් නම් අපි නිරෝධ කළේ පැවැත්ම නෙමෙයි. දුකයි අපි නිරෝධ කළේ. දුකයි අවසන් කළේ. එහෙනම් දුක අවසන් වෙනවද? ඔව්. පවතිනවා. පවතින දුකයි. එයි. අර ප්‍රවෘත්ති හොඳට ගලපන සිය දහස් සරහරි කමන්නේ ගලප ගලප බලන්න පටිච්ච සමුප්පාද න්‍යායට අනුව වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ව්‍යාධි ශෝක මරණ කනගාටු හැඬීම් වැළපීම් දුක් දොමනස්යන් නියත වශයෙන්ම ලැබෙනවා එහෙනම් පැවැත්ම දුකයි හොඳයි අයින් කළොත් ඒතර වැයට පහයි. වැය විපරිණාම ලක්ෂණයක් තියෙනවා. නිබ්බත්ති ලක්ෂණය අලුතෙන් අලුතෙන් අලුතෙන් හටගත්තට හටගන්න ශරණයෙන් පෙරලනවා. ඒ විපරිණාමය. ඒතර විපරිණාමයක් තියෙනවා ආහාරය ප්‍රත්‍යයයි. කන නැමති සුද්දාෂ්ට කලාපේට. වර්තමානයේ අවිද්‍යාව ප්‍රත්‍යයයි. වර්තමානයේ ප්‍රත්‍යය. අතීතයේ ප්‍රත්‍යය වනේ අවිද්‍යාව තණ්හා කර්ම. එහෙනම් එතන තියෙන කරුණු පහක්. රැයට කරුණු පහයි. උදේට කරුණු පහයි. හොඳට මෙනෙහි කරන්න. හොඳට පරීක්ෂා කරන්න. නාසය දිව ශරීරයට හා මනසටත් ඒ විදිහම තමයි. ඒ විදිහම තමයි. එහෙනම් ඒ විදිහට පරීක්ෂා කරන්න තේරුම් ගන්න. දැන් අනිත් කරුණු කියන්න වෙන්නේ ඉදිරි දේශනාවලදී තව කියන අපි තව ටිකක් කතා කරනවා. මොකද මේ උද්‍යව්‍යා ඥානය හොඳට ඕනේ. එතකොට උදයක් කියනවා උදේ කියන්නේ හට ගන්නවා වැය කියන්නේ නැති වෙනවා ඒ දක්නා නුවණ උද්‍යව්‍ය ඥානයයි. ඒ කොහොනේ අපිට ඒක හොඳට සහතික කරගෙන හොඳට බලවත් කරගෙන ශක්තිමත් කරගන්න ඕනේ අපිට ඉදිරියට යන්න. ඒතොර නියත වශයෙන්ම ඇසින් බැලුවට පේන්නේ ඇතිව නැති වෙන ස්වභාවයන්. කනෙන් ඇහුවට දර්ශනය වෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයන්. ඒක මානසික දර්ශනය වෙනවා. කනට ඇහි මිහිරි වශයෙන්. හැබැයි මනසට දර්ශනය වෙන්නේ ඇතිව නැති වෙන ස්වභාවයෙන්. නාසයට දැනේ හැබැයි ඒ තුල දකින්නේ නැතිව නැතිවන ස්වභාවයයි. ඒ දර්ශනේ වෙල ඉවරයි. උදේවේ ඥානෙ උපදවාගෙන ඉවරයි ඥානෙ. දිවට දැනි. හැබැයි ඒ තුල දකින්නේ ඇතිව නැතිවන ස්වභාවයයි. ශරීරයටත් දැනි. හැබැයි දැනෙන්නේ ඇතිව නැතිවන ස්වභාවයයි. මනසටත් දැනි. හැබැයි දැනෙන්නේ ඇතිව නැතිවන ස්වභාවයයි. ඒ තමයි උදේවේ ඥානෙ. තව තියෙන ගොඩාක් කරුණු තියෙන එක තවත් කරුණු විස්තර කරනවා. මොකද මේ උද්‍යව්‍ය ඥානය කියන එක හොඳටම සිතට අනුගත කරගෙන බලවත් කරගෙන ඕනේ අපි ඉදිරියට යන්න. නැතුව මේ ගමන ගිහින් වැඩක් නෑ අපි හිර වෙනවා මගදී. හොඳයි. අදර ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්න. අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. Thank you.